ඇවන්ගාඩ් ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටියේ නිශ්චිත ලෙස චෝදනාවට ලක් වූ තවත් අමාත්‍යවරු ගණනාවක් ඉන්නෝ. ඒ නිසා පළමු කොටම ඔවුන් ඉවත් කළ යුතු තිබෙනවා. මාරපන ඉවත් කිරීමෙන් පමණින් ඇවන්ගාඩ් ගනුදෙනුව යටත් විය යුතු නැහැ. එනිසා ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කඩිනම් ක්‍රියාත්මක කළ යුතු කෙනි ස්ථාවරය තමයි අපි. එදා මම විවාදයේ ගන්න වෙලාවේදී කිරියල්ල മന്ത്രിවරයා විවාදයට විරුද්ධත්ව ප්‍රකාශ කරා අධිකරණයට වාජන වී තිබෙන කරුණක් පිළිබඳ විවාද කරන්න බෑ කියලා. ඒකට අග්‍රාමාත්‍යවරයා කියනවා පරීක්ෂණයක් තිබෙනවා කියලා. කිරියල්ල සභානායකවරයා කියනවා මේ පිළිබඳ නඩුවක් තියෙනවා. හැබැයි එතින්ම පාර්ලිමේන්තුවේදී පරීක්ෂණය කරන්නේ පොලිසිය. ඒක බාරයි මතිවරයා කියනවා මේකේ කිසිවක් නැහැ කියලා. නිසා අධිකරණ භාර අමාත්‍යවරයාත් කියන මේක කිසිවක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා චෝදනා වෙල්ල වී තිබෙන තිලක්නාරපණ අමාත්‍යවරයාට පමණක් නෙවෙයි අධිකරණ අමාත්‍යවරයාටත් ඒ චෝදනාව එලෙසම තිබෙනවා.